මේනගලෝ සංසාරයෙන් ඈතර වෙන්න කියලා සතර පායේදී අපි දකින්න සංසාරයේ පිය කියන එක දකින්න සංසාරයේ පිය දකින්න දෙයක් එක්කනත් ඒ කවදාකවත් මේ සංසාරේ ඈතර වෙන්නේ නැහැ මොකදයා මේක වියක් හැටියට මේ කටුක භාවය යා දකින්නේ නැහැ ඒ කටුක භාවයේ දකින්න කෙනාම තමයි සංසාරේ ඈතර වෙලා යන්නේ එන්න ඉතින් සංසාර අපේ මේ ජීවිතේ අපි දුක කියලා බුදුරජාණන් වහන්සේ සූත්‍රය දේශනා කරන්නේ ජරා ව්‍යාධි මරණ, ශෝක පරිදේක දුක් දෝමනස්ස, පංචපාදාන ස්කන්ධ දුක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියන්හා වෙක්වීම, එන මේ සියල්ල දුක කියලා බුදුරජාණන් දේශනා කරනවා. ඒකෝට අපි එහෙම දැක්කාම අපි හිතනවා මේ දුකයි කියලා කියන්නේ මේ අපේ මේ ඇහැට පේන ලෝකයේ තුල ඔය මිනිස්යා විඳිනා වූ දුක් කියන්නේ. දුක්පත්කම හේතුවෙන්, යුද්ධය හේතුවෙන්, දෙක රෝග හේතුවෙන් ඒක අපි දකිනවා මේක තමයි දුක කියලා. නේද? සමාධිය වගේ බලලා මෙතන තමයි අපාය තියෙන්නේ කියලා කියනවා නේද? ඉති තමයි අපාය තියෙන්නේ. මේ විදිහට දුක මිනිස්සු මේක තමයි අපාය කියලා කියනද එනවා. නමුත්ුදේ ලෝකේ සත්‍යාවින දුකත් එක්ක බැලුවාම අනාථ කඳුරක මරණාසන්නව ළමෙක් හිටියත් එයාට පැන්ඩෝල් දෙකක් දෙන්න කෙනෙක් හරි ඉන්නවා. සමාජ සේවා සංවිධානයක් හරි තියෙනවා. මරණත් වල්ව දාන කෙනෙක් හරි ඉන්නවා නේද? ඒ නිසාත් මේ සත්‍ය වැඩියෙන්ම දුක් විඳින්නේ සතරපායි සත්‍යමයි. වෙන ඔබත් මමත් උදේ කල්ප ගානක් මේ සතර පායට වැඩි ඒ සතර පායේ මේ මොහොතේ සත්‍යයන් ගින්නා වූ ඉඳලා තියෙනවා. කල්ප ගණන් ඉඳලා තියෙනවා. එන්න. නමුත් දරුව අපි පුදුමාකාර වාසනාවන් පිසක්. එන්න. ඒසා ධර්මෝ දුක්ඛ සතර පායේ නිදිලා අපිට මේ වගේ මේ ලස්සන මනුස්ස ජීවිතය ලබන්න පුතේ ඔබලා මහා පුණ්‍යවන්ත පිරිසක්. මේ ජීවිතයේදී ඔබලා මහා පින්කම් කරපු අය. සීලය අප්‍රමාණ විදිහට ආරක්ෂා කරපු අය, සද්ධර්ම ශ්‍රවණය කරපු අය, කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබපු අය. ඒ නිසා තමයි මේ ඇස් අංග මිනිස්සු කෝටි ගාණක් ලක්ෂ ගාණක් ජීවත් වෙන ලෝකයේ අපිට මේ ඇස් දෙකක් ඇතුව ඉපදෙන්න පුළුවන්. අනික ආයතන හයක් අඩුපාඩු වලින් තොරව ඒ අඩුපාඩු සහිත ලෝකයා තුල අපි ඉපදෙන්න පුළුවන් අපි පෙර සංසාරේ ඒකේ කරපු නිසා. ඒ වගේ මේ මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තියෙන්නේ. කෝටි ප්‍රකෝටි ගාණක් මිනිස්සු මිත්‍යා දෘෂ්ටිකයි. ඒකම මැරුණට පස්සේ ඉපදෙනවා කියන කාරණේ දන්නේ නැහැ. දන් දුන්නට පස්සේ ඒකේ ආනිසංස තියෙනවා කියන කාරණේ දන්නේ නැහැ. තමන්ගේ අම්මා තාත්තා මැරුණට පස්සේ ප්‍රේතෙක් වෙනවා, මිනිසෙක් වෙනවා, මිනිසෙක් වෙනවා කියන කාරණේ ඒකම දන්නේ නැහැ. ඒතරකොට ඒ සියල්ල දැනගන්න පුළුවන් ධර්මයක් සරණ කරගෙන ඉපදෙන්න අපිට පුළුවන්කම ලැබුණා නේද? කෝටි ප්‍රකෝටි ගානකට ඒ වාසනාවේ අයිති අහිමි. ඒ අහිමි ලෝකයා අතර ඔබලා ඒක දිවි කරගෙන ඉපදෙන්න පුළුවන්කම ලැබුණා. මේ මුළු ලෝකෙම දැක්ක ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සාරකය හැටියට අපි ඒ උපත්ති ලැබෙපු තේ පෙර සංසාරයේ අපිට ලා වූ අප්‍රමාණ කුසල කර්මය නිසාමයි. නමුත්දරුවෝ එහෙම අපි මේ ජීවිතේ මේ ජීවිතය අපි ලැබුවා නම් අපි කරපු දේවල් වෙන කවුරුත් කරපු දේවල් නෙමෙයි. දෙවියෙක් ගක්මෙක් ඔබලා අම්මා තාත්තා දුන්න ජීවිත නෙමෙයි. ඔබලා විසින් කරගත් ආ වූ කුසල කර්ම තුලින් ඔබලා ලැබුවා වූ ජීවිතේ නෙමෙයි. ඒතකොට ඔබලා ලැබුවා වූ ජීවිතේදී මේ මේ ජීවිතයේදී මහත්මයා අපිට මේ ජීවිතේ අරන් යන්න පුළුවන් උපදින ඉහළ තලයකට අරන් යන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එතකොට මේ සම්මා සම්බුද්ධ ශාසනය තුළ ලෞතුරා බුදුජානන් වහන්සේගේ මාර්ගය ප්‍රයෝගික කරගෙන අපිට යන්න තියෙන උපදීන තැන තමයි භව නිරෝධය කියන තැන අරියත් භාවය කියන තැන. නමුත් මාත්‍යෝ යමෙක් නිවන් මාර්ගයට අවතීර්ණ වුණා කියන්නේ එයා සතර පායෙන් මිදෙන තැනටපත් වුණාට පස්සේ. සතර පායෙන් මිදෙනවායි කියන්නේ මාත්‍ය සෝවාන් ඵලයටපත් වෙනවා කියලා තැනයි. ඒ කියන්නේ යමෙක් සෝවාන් ඵලයට පත්වෙච්ච මොහොතේ තමයි යා නිවන් මාර්ගයට අවතීර්ණ වෙන්නේ. එතන මෙයා නිවන් මාර්ගයට අවතීර්ණ වෙලා නැහැ. ඒ නිසා මුලින්ම අපි උත්සාහ ගන්න ඕනේ සෝවාන් ඵලයේ තියෙන තැනට මෙන්න මේ සතර අපායෙන් මිදුණායි කියන තැනටපත් වෙන්න. මොකද ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ මහත්යෝ මේ නර්මදා නදියේ තියෙන වැලිකට සංඛ්‍යාවට වඩා බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා තියෙනවා. අපි දන්නේ අටවිසි බුදුරජාණන් වහන්සේලා විතරයි. අරසා විශාල බුදුරජාණන් වහන්සේලා පහළ වෙච්ච ලෝකික මහත්වෝ ඒ හැම ශාසනයකම අපි කවුරුන් හෝ සත්වයෙක් කියලා මෙතන ලෝකෙ හිටියා. එක්ක සතර පායකට හිටියා, එක්ක දෙවියෙක් වෙලා, එක්ක මිනිස්සෙක් වෙලා, එක්ක බක්මෙක් වෙලා හිටියා. අපි මේ දන් දුන්නා වගේ ඔබලා ওই සියතිම ලෝකවා බුදුරජාණන් වහන්සේලාට සංසාරේ අප්‍රමාණ දන් දුන්නා. පසේ බුදුරජාණන් වහන්සේලාට දන් දුන්නා. මහරහත් නවෝත්තමයන් වහන්සේලාට දන් දුන්නා. නමුත් උන්වහන්සේලා නිවි සැනසී ගියත් අපි තාම දන් දෙනවා. දන් දෙමින් අපි තවත් මොකද ප්‍රාර්ථනා කරන්නේ? සැප. ලබන ජීවිතයේ දෙවියෙක් වෙන්න. ලබන ජීවිතයේ සස්ත්‍රීක මිනිසෙක් වෙන්න. මේ ජීවිතේ අපි කරන්නා වූ දේවල් සස්ත්‍රීකභාවයෙන් වත් කරගන්න. එතකොට අපි දන් දීම තුලින් අපි මොකක්ද සකස් කරන්නේ? කුෂ්ණාව. දන් දෙන්නේ කුෂ්ණාව සකස් කරගෙන. භවයේ මොකක් හෝ කැමැත්තක් ප්‍රාර්ථනා කරගෙන. එතකොට චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුෂ්ණාව සකස් වුණා නම් පුතේ ඒක තුලින් දුක දුකට හේතුව තමයි තෘෂ්ණාව. ඒ නිසා ඔබ තෘෂ්ණාව නම් දන් දීමක සකස් කරගන්නේ ඔබ සකස් කරගෙන තියෙන මේ දුකට පාරම ඒ දුකට පාරම සැපේට පාර නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම දේශනා කරන දරුවෝ අපිට මේ දන් දීදී දන් දීදී දන් දීදී ප්‍රාර්ථනා කළා ඇති. එහෙනම් නික්කම්මයේ උදෙසාම අධහැරීමේ උදෙසාම භව නිරෝධයේ උදෙසාම දන් දෙන්නේ අපි සූදානම් වෙන්නේ කියලා. ඒ ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය නැහැ. සතර අපායේ විදීම අරමුණු කරගෙනම ගන්නේ. සතර අපායේ විදීම අරමුණු සීලය ආරක්ෂා කරන්න. ඒ කොයි දෙයක් මේ සතර අපායේ විදීම අරමුණු කරගෙන සිද්ධ කරන්න කියලා උතුරාග කරනවා දේශනා කරනවා. මොකද කවදා හරි භව නිරෝධය සාක්ෂාත් කරගත්තා කියන්නේ කවුරු හරි මම මේ ලෝකේ කවුරු හරි රහත් වුණත් මහත්යලා රහත් වුණත් මාත්‍රේ භව නිරෝධය අවබෝධය කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ඇහැ මගේ නෙමෙයි කියලා අතහැරෙනවා. මේ ඇහැ නිසා සකස් වෙනා වූ පංච උපාදානස්කන්ධයේ පස්ස වේදනා සංඥා සංකාර විඥාන කාරණාව මටයි නෑ කියන අනිත්‍යය කියලා අතහැරෙනවා. මේ ඇස වගේම අනිත් ඉන්ද්‍රියන් පහෙන් ඒ ආකාරයෙන් සකස් වෙනා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා එයාට අතහැරෙනවා. ඒතොර මේ ඇහැ නිසා නේද අපි ජීවත් වෙන්නේ. මේක රැකගන්නේ මේක මගේ කරගෙන නේද අපි ජීවත් වෙන්නේ. මේ අනිත් ඉන්ද්‍රියයන් මේක මගේ කරගෙන ඉන්නවත් මේක උදසානේ තමයි මේ සියල්ල කරන්නේ මේක රැක ගන්න මේක මගේ කරන්නේ මේක පෝෂණය කරන්නේ මේක නඩත්තු කරන්නේ නේද මේකට කැමති කැමති රූප හොයලා දෙන්න කැමති කැමති දේවල් ලබලා දෙන්න ඒනම් දරුව කවදා හරි මේක මගේ නෙමෙයි කියලා අතකට ගන්න. ඒතොර ඒක උදෙසා තමයි අපි මේ දන් දෙන්නේ. මේක අපිට ඇහැ අතර ගන්න එකපාරට බෑ මගේ නෙමෙයි කියලා. නමුත් අපි අයිතිතේ අපි මහන්සිලා හරියම්බ කරගසේ අපේ දුවා ධර්මයේ පෝෂණයට කියන දේ අපේ කෝෂලයේ කියන දේ අපි මේ අතහැර අර අතහැර ප්‍රාර්ථනා කරන මේ මහත්යෝ කවදා හරි දවසක මට මේ ඇත මගේ නෙමෙයි කියලා අතහැරෙන්නේ. මේ ඇත නිසා සකස් වෙනා වූ පංච උපාදානස්කන්ධය මගේ නෙමෙයි කියලා අනිත්‍ය සනාතන වශයෙන් දෙකලා අතහැරෙන්න ශක්තිය මේ දානය තුලින් ලැබේවා කියලා ගන් දෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දෙන්න. ඒ අර්ථයෙන්ම තමයි අපි සිද්ධ කරන්නේ ලෝකෝ මාත්‍ය අපි සංසාරේ අරසා විශාල දන් දුන්නා. දෙන්න. අපි තාම සංසාරේ තුල ඉන්නේ. ලෝකයේ තියෙන කෙනෙකුට දෙන්න පුළුවන් ලොකුම දාණය තමයි අසිරිසි දාණය. අසිරිසි දාණය මහත්ය වෙන්නේ එක ශාසනයකට එක්කනයි වෙන්නේ දෙන්නේ නැහැ. ඒතර මේ ගෞතම සම්මා සම්බුත් ශාසනයේ අසිරිසි දාණය කියන එක දෙන්නේ මල්ලිකා දේවිය. කොසල් රජතුමාගේ දේවිය. ඒ අසිරිසි දාණය දෙන්නේ ඒ කාලේ කෝටි 80ක් වැය වෙනවා කියලා කියනවා. ඒකට ඇත්ත 500ක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා 500ක් ඉන්නවා. ඒ රහතන් වහන්සේලා 500ක මුතු කුඩු ඉහළට ඉන්නේ ඇත්තු. ඇත්තු 500. එතකොට කන්‍යාවන් රාජකුමාරිකාව 500ක් ඉන්නවනර සහතන් වහන්සේලාට පවන් සඳහන්. ඒකා මහා සස්ත්‍රීක දානයක් ඒකම. නමුත් ඒ සස්ත්‍රීක දාණය දුන්නත් මල්ලිකා දේවිය මල්ලිකා දේවිය මරුණට පස්සේ පුතේ තිරිසන් ලෝකේ ගැටවිලක් වෙලා උපත් ලැබා. කොසල් රජතුමා එනවා බුදුරජාණන් වහන්සේගෙන් අහන්න ස්වාමීනි කොසල්ගේ මල්ලිකා දේවිය කොහොමද ඉපදුනේ කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ දිවසින් බලනකොට පේනවා අර ගැටවිලක් වෙලා ඉපදුනා කියලා පණුකුලේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ නෑ මඟ හරවනවා මේ ප්‍රශ්නේ අහන්න ඉඩ දෙන්නේ නෑ කොසල් රජතුමා. කොසල් රජතුමා 6 දවසක් කියනවා මේක අහන්න. 6 දවසක ප්‍රශ්නේ අමතක කරනවා අහන්න ඉඩ දෙන්නේ නෑ. හත්වෙනි දවසේ තමයි බුදුරජාණන් වහන්සේ දකින්න අර ගැටලිනා අතරින් නිවිලා දීර්ඝකලයේ දිව්‍යාංගනාවක් වෙලා උපත් කියලා කිව්වා. හත්වෙනි දවසේ තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔබේ දේවිය අන්න දිව්‍යාංගනාවක් වෙලා උපත් කියලා බුදුනා දිව්‍ය ලෝකේ කියලා යාත්‍රා කරනවා. ඒතකොට බාහන් මාතෝ අරසා විශාල දානයක් දුන්නා. එන්න තමා ජීවිතයේ කළා වූ කාමයේ වර්ධවාදී ශ්‍රීමේ අකුසල් කර්මයක් නැරෙන මොහොතේ අවසාන සිද්ධිය හැටියට සකස් වෙලා එයාට අර විපාක ලැබලා දෙනවා. ඒතකොට එයා කොච්චර දන් දුන්නත් ඒ අනිත්‍ය කියන සංඥා වඩන්න පුරුදු වෙලා තිබෙන්නේ නැහැ. එයා මැරෙන වෙලාවේ එයාට මතක් වුණා වූ අකුසල් චිත්තය අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වුණා නම් තේරෙනවද? මේ දක්ෂභාවයක විහායේ මොහොතම සෝවාන් වෙලා සෝවාන් දිව්‍යාංගනාවක් වෙන්න තිබ්බා. නමුත් අනිත්‍ය සංඥාව අතහැරීම පුරුදු කරලා තිබුණේ අත්තර විශාල දානයක් දුන්නා. ඒක දකින්න දක්ෂ වෙලා තිබෙන්නේ. ඒ නිසා මේ අවසානයේ සකස්නා වූ රූපය යා නිත්‍ය වශයෙන් ගත්තා. ගත නිසා ඊට අදාළ ප්‍රතිසංගි අතන වැටෙනවා. ඉතින් ඒ නිසා අපි හැම වෙලාවෙම ඒ ආකාරයෙන් දන් දීපු පිරිසක් සංසාරේ ඒකයි කොහොමදෝ මහත් කියලා කාම සතර පායෙන් නිවිලාද නැත්ද කියන්නේ මම දන්නේ නැහැ. නිවිලා නැත්නම් අපි ඒ අරමුණු තුලේ දන් දීපු අයමයි එක එක ප්‍රාර්ථනාවන් එක එක අපේක්ෂාවන් තියාගෙන බුදුරජාණන් වහන්සේ කියනවා අපි දන් පූජා කරන්න ඕනේ සිතේ අලංකාරය නිසා සිතේ පරිස්කාරයක් නිසා මොන සිතටද සමත විදර්ශනා සිතට සමත විදර්ශනා සිත කියන්නේ මේ ලෝකයේ දුකයි කියලා දකින්නා වූ සිතට මේ ලෝකයේ අනිත්‍යයි අනාත්මයි කියලා දකින්නා වූ සිතට